Now it is the time for the translation of the morning talk into Sinhala. First I will take time for translation and then as usual we will go for the Dhamma discussion according to questions. අපි උදේවරුේ පවත්වන ලද ධර්ම දේශනාවේ පරිවර්තනයක් මේ වෙලාව ඉදිරිපත් කරගන්න බලමු. ඒ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 යෝ හිස භික්කවේ චක්කුන්ද්‍රිය සංවරා සංවතං විරතෝ උපජ්ජයං ආසවා විකාත පරිලාහා චක්කුන්ද්‍රිය සංවරං සංවතස්සත විහෙරතෝ එවං තී ආසවා විකාතා පරිලාහාන හොಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සබ්බාසව සූත්‍රය බොහොම වටිනා සූත්‍රයක් මජ්ක්‍ධිම නිකාය දෙවනිට සංග්‍රහ වෙලා තියෙන සූත්‍රය අනුව පවත්වාගෙන යන ලබන දේශනමාලාවේ අද අපි ඉන්නේ 6 වෙනි දේශනාවේ. උති ඒ සූත්‍රයට මුලපුරණ සරුවච්චන් වහන්සේ මේ මාර්ගයෙන් ඊටාම සියුම් විදිහට සංගවිගණ හිතේ වැඩ කරන ආශ්‍රව ධර්ම පිළිබඳව හඳුන්වා දීමටත් ඒ ආශ්‍රව ධර්ම කීකරු කරගන්න සංවර කරගන්න ක්‍රමවේද හතක් ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලබා ගන්නවා. ඉතින් පළවෙනියෙන්ම සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ආශ්‍රව ධර්මයන්ගේ භයානකකම නපුර දැනගෙන ඒක සංවර කරගන්න ඕනේ නම් කීකරු කරගන්න ඕනේ නම් ආම්බම් කරගන්න ඕනේ නම් අනිවාර්යයෙන් මේකේනා ඒ ආශ්‍රම ධර්මය දැක ගන්න ඕනේ දැන ගන්න ඕනේ දකින්නා වූ දන්නා වූ කෙනාට පමණයි ඒ ආශ්‍රව ධර්ම දුරු කරන්න පුළුවන් කියලා ඔය වටිනා ප්‍රකාශ කරනවා. ඒකෙන් ඉතින් අපිට දැනගන්න තියෙන්නේ මේ ආශ්‍රව ධර්ම ආශ්‍රව ධර්ම වශයෙන් දක්නාතෙක් දන්නාතෙක් අපිව හරි දේවල් කියලා හිතලා යාළුවෝ කියලා හිතලා ගොඩ පෙරක දෝරෝයි කියලා හිතලා මේ දෙන ආශ්‍රව ධර්ම හොඳ පැත්තට සලකලා අපිට මිත්‍ර ස්වරූපයට සලකලා තමයි මෙතෙක්කල් වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් කරලා තියෙන්නේ දැන හෝන දැන මේ ආශ්‍රව ධර්මයන්ට පොහොර දාන එකයි ආහාර ලබා දෙන එකයි ඒ අතන්ට ඉන්න කියන්න තැනක් හදලා දෙන එකයි. මේ ආශ්‍රව ධර්ම ආශ්‍රව ධර්ම වශයෙන් මෙහෙම දකින්න නම් ඒ ආශ්‍රව ධර්මයන්ගේ තියෙන වංචනික බව එකක් කියලා එකක් කරන නැත්තම් මූනිච්චාව දුරට තේරුම් ගන්න. නිසා මේ ආශ්‍රව වගේ ධර්මයන් පිළිබඳව වැඩ කරන එකනා ඒ පිළිබඳව එකක් ආශ්‍රව ආශ්‍රව වශයෙන් දැනගන්න සම්මා පටිපatti බව නියම පිළිපැදීම නියම ඉගෙනීම තියෙනවා දෙක ඒව වර්ධවල තේරුම් ගැනීම මකින් අපි මෙතෙක් කල් කළා තියෙන බරපතල වැරද්ද නිවැරදි කරගන්න මිච්ඡා ප්‍රතිපatti ගතිය නැත්නම් ආශ්‍රව ධර්මයන් කියන වංචනික බව අපි තේරුම් ගන්නවා. අන්නේම තේරුම් අරගෙන කටයුතු කළොත් පමණක් වංචනික ධර්ම වංචනික ධර්ම වශයෙන් නියම පසුබිමට සාපේක්ෂව දැනගත්තොත් ඒ වගේ කොටහක් දකින්නකොටම හැලෙන්න පටන් ගන්නවා. ඒ කොටසට කියනවා දස්සනව පහතබ්බා දැකීමෙන්ම හැලෙන කොටසක් තියෙනවා. අන්නේ දැකීමෙන්ම හැලෙන කොටස බොහෝ විට ප්‍රඥාවටයි ගැලවෙන්නේ මේ ගැනෙන්නේ ඒක අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සරුවච්චනංශේ චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා මේ ආස්ව ධර්ම වගේ දේවල් වෙනදා නොදැක්ක දෙයක් ඇහෙන් දැක්කා වාගේ ඒක පිළිබඳව උන්වහන්සේට ඇහැ පහළ වෙච්ච බව ඒ ඥාණය පහළ වෙච්ච බව ආලෝකේ පහළ වෙච්ච බව සඳහන් කරලා තියෙනවා මේ අනුශේධ ධර්ම. ඉතින් ඒ නිසා ඒක වැටෙන්නේ ප්‍රඥාපත්‍ර. ඉතින් මේ ප්‍රඥා පැත්තෙන් දැකලා ඒ ධර්ම ප්‍රහාණය කිරීමේ දක්ෂතාවයට පත්වෙච්ච යෝගාවචරයට පමණයි ඊගාවට මේ අද කතා කරන සංවරාපහාතබ්බා කියන විදිහට හික්මීමෙන් හීලවීමෙන් සීලාචාර වීමෙන් සංවර වීමෙන් පාකලිය හැකි දෙවෙනි පන්තියේ ආශ්‍රව කොටාසය පිළිබඳව වැඩ කරන සුදුසුකම් ලැබේ. එම නිසා මේ සංවරය මේ කියන හීලා ගතිය මේ කියන ශික්ෂාව මේ කියන සීලය එන්නේ ඥාණයෙන් මේ ආසෝ ධර්ම දැකපු ඥානවන්තයර පමණයි. ඒක නිසා ඥාණයෙන් ශික්ෂාව පහළ වීම ඥාණයෙන් පස්සේ ශික්ෂණය වීමෙන් ඥාණයෙන් දුරුකල යුතු දේවල් දුරු කරලා පස්සේ ශික්ෂණයෙන් දුරුකල යුතු දේවල් පිළිබඳව අමුතු ඉගැන්විල්ලක් මෙතන උගන්වනවා. සාමාන්‍යයෙන් අපි භාවනා යෝගාවචරයාගේ පැවැත්ම ඇහුවොත් කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. සීලයෙන් සමාධියට කියලා සමාධියට ප්‍රඥාව ඇති කරන්නේ. නමුත් මෙතන කියන්න හදනවා ප්‍රඥාවෙන් සීලයක් ඇති කරන්න ඇති. මේක සාමාන්‍ය සදාචාර වාදියෙක් පිළිගන්නේ නැහැ. ඒකට කියන්නේ සීලෙන් තමයි සමාධිය එන්නේ කියලා. නමුත් මෙතන කියනවා ශීලයෙන් ප්‍රඥාවෙන් තමයි සීලේ හරියෙන්නේ. අපේ සංස්කෘතික ශ්ලෝකයක් තියෙනවා ඉස්සර ඉස්කෝලවල එහෙම දාලා තිබුණා විද්‍යා දදාති විනයං කියලා. විද්‍යාව පහළ වෙච්ච කෙනාගේ පමණයි විනයක් තියෙන්නේ. අනික් විනය බොරු විනයක් එහෙම නැත්නම් ඒක පිටින් අලවාගත්ත විනයක් විතරයි. යම් වෙලාවට දේ දමන් කරන දේ පිළිබඳව හරි දැක්ම ඇති කෙනා පමණයි ඒ විනය පිළිබඳ වගකීමෙන් කරන්නේ. විද්‍යා දදාති විනය විනය පාත්‍රතාන් පාත්‍රතා ධනමාප් නොති ධන ධර්ම තතස්සුඛ යම් කිසි කෙනෙකුට ඥානෙ තියෙනවා නම් විද්‍යා ඥානෙ ශිල්ප ඥාන නැත්නම් මේ දැක්ම එයාට පමණයි සංවරේන්නේ නැත්නම් විනයෙන්නේ විනය ඇති කෙනා පාත්‍රතාවයක් ඇති කරන එයා බොහොම යටහත් පාත්‍ර සංසාර බයක් ඇති කරගෙන නිහතමානී වෙන්න හදනවා මේ සංවරය නිසා එහෙම නැතුව දලදඬු වෙන්නේ නැහැ. ගැටුම් ඇති කරගන්නේ නැහැ. ආන්නේ පාත්‍රතාවය එහෙම නැත්නම් මේ නිහතමානී බව මතින් තමයි කෙනෙකුට ශ්‍රද්ධා විරිය සති සමාධි ආදී මේ සත්ත්ව ධන ආර්ය ධන උපදින්නේ. ඉන්නේ ධනයෙන් තමයි ධර්මය උපදින්නේ ධර්මයෙන් තමයි සුඛේ පහළ වෙන්නේ. ඒක නිසා හොඳට මේ ආසව ධර්ම කියන්නේ මොනවද කියලා දැනගෙන එව්වට පස්සේ ඒ ඇතිවෙච්ච ඒ වටිනා දුරදක්නා නුවණ නිසා කෙනෙකුට සංවර වෙන්න පුළුවන් සංවර විය යුතුයි එතන තමයි සංවරය තියෙන්නේ. ඒක නිසා භාවනා කරන කෙනා දක්වන සීලය පිළිබඳව දක්වන උනන්දුව සාමාන්‍ය භාවනා නොකරන එකනට වැඩිය දුරදි යන එක. ගැඹුරට යන එකක්. ඒක වෙහෙම විය යුතුමයි. ඒ නිසාම සරුවචන් වහන්සේ ඔය සෝන දණ්ඩාදී සූත්‍රවල සඳහන් කරලා තියෙනවා ශ්‍රද්ධාව මේ ප්‍රඥාව තියෙන කෙනාට විතරයි සීලය තියෙන්නේ සීලය කියන කෙනාට විතරයි ප්‍රඥාව තියෙන්නේ කියලා. ඒකට පුංචි දීර්ඝ උත්තර දීර්ඝ ජවනිකාවක් හිතන තියෙදි මම මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕන නිසා කිතියෙන් මම සඳහන් කරන්න. ඒකේ තියෙන වටිනාකම දැනගන්න සාරුවචනංශ වැඩ ඉන්න කාලේ බොහෝම තල තුනා උගව දෙනකොට පොතපත කියලා දෙන සෝන දණ්ඩ කියන බ්‍රාහ්මණෙක් විශාල පිරිසක් එක්ක එනවා සර්වඥාන්ත හම්බ වෙන්න. ඒ පිරිස කියනවා යන්න එපා මේ වගේ මේ වෙන ආගමක් ගැන කතා කරන බමුණන්ට බනින ඔయిత වැඩිය තරුණ කෙනෙක් ළඟට යන්න එපා කියලා හරියට මම දොස්සහයි කරනවා. නමුත් සෝන දණ්ඩ කියන නෑ නෑ සර්වඥාන්සේ කියන කෙනා ඒ ආර්යයි සම්මා සම්බුද්ධයි විද්‍යාචන සම්පන්න ඒ නිසා මම යනවන කැමති නම් වරින් කියලා. පස්සේ ඔක්කොම යනවා. පස්සේ ගියාට පස්සේ සරුවචනාංශෙත් මේ පුත්කලයා සුහදව පිළි අරගෙන එයාගෙන් අහනවා මේ බමුණු ආගමේ නැත්නම් Hindu ආගමේ බ්‍රාහ්මණ ආගමේ කෙනෙක් නම්බුකාර බමුණෙක් නැත්නම් පිරිච්ච බමුණෙක් හරි හැටි බමුණෙක් කියන්නේ මොනවද තිබිතු ලක්ෂණ කියලා. ඉතින් මේ පුද්ගලයා කියනවා ඒක අපේ පොත්වල ලියලා තියෙන අප්‍රඥාවන්ත වෙන්න ඕනේ. හොඳ පෙනුමක් තියෙන්න ඕනේ. ත්‍රිවිධ පාරගු වෙන්න ඕනේ. එයා හොඳ උභය කුල පාර්ශව පරිශුද්ධ කෙනෙක් වෙන්න ඕන ශීලවන්ත වෙන්න ඕන. සර්වඥාන්සේ කියන බොහොම හොඳයි. මම මේක පිළිගන්නවා. ඕනම කෙනෙක් යමක් තනක් ගරුතරතුටක් ලබන්න එයාට මේ ගුණ ටික තියෙන්න ඕනේ. බොහොම හොඳයි. කියලා වෙලා හරියට නිකන් බමුණු ආගම අගය කරනවා වගේ කතා කරලා සර්වඥාන්සේ අහනවා යම් හේයකින් ඔය ಗುಣ පහම නැහැ. හතරක් විතරක් තිබුණොත් ඇති කියලා එක ගුණයක් කපා හරින්න කැමති නම් ඒ ගුණයක් කපහන්න සිද්ධ වුණොත් ඒත් කමක් නැහැ මෙයා බාර ගන්න ඕනේ කියලා මොකද්ද සෝන දන්න කැමති මෙන්න මේක නැති වුණත් කමක් නැහැ යා හොඳ බමුණෙක් නම්බුකාර බමුණෙක් කියලා පිළිගන්න කැමති ಗುಣ හතර මොනවද කියලා. එතකොට යා කියනවා ඥානවන්ත වෙන්න ඕනේ ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ හතර කුල පාරිශුද්ධ නොවුනත් ඔබේ කුල පාරිශුද්ධ නොවුනත් බමුණු වාංශික නොවුනත් එයා හොඳ පෙනුමක් සහිත කෙනෙක් වෙන්න ඕනේ, සීලවන්ත වෙන්න ඕනේ. මේ හතර තමයි අඩුම ගානේ තියෙන්න ඕනේ හතර කියලා. එයා එකක් පාවා දෙන්න ලෑස්ති. ඒකට අර ගිය පිරිස චෝදනා කරනවා. එහෙම කොහොමද අපි පොත්වල තියෙන දේවල් මේ එක එකනට ඕන විදිහට පාවා දෙන්නේ කියලා චෝදනා කරනවා. නමුත් සර්වඥාන්සිකන මගෙන් ওই ප්‍රශ්නේ අහුවනම් මාත් ඕක තමයි දෙන උත්තරේ. කුලවන්තකම තිබුණත් නැත්නම් අනේ ගුණ තීරණයක් ඇති කියලා. කියලා දෙන්න සමතුලිත වෙලා සමාන්තර වෙලා අහනවා. ඔය හතරෙමුත් තුනයි තියෙන්නේ. තවත් එකක් කපන්න සිද්ධ වෙනවා. හැලෙන්න සිද්ධ වෙනවා නම් සෝන දණ්ඩකේ දනුමේ හැටියට කොයි එකද පාවා දෙන්න කැමති කියලා. ඉතින් සෝන දණ්ඩ පැකිලා කියනවා. එහෙමනම් කරන්න අමාරුයි. නමුත් ਸਰවචනත අහන්න නිසා මම කියන්නම් ප්‍රඥාවන්ත වෙන්න ඕන, ත්‍රිවේදු පාරක වෙන්න ඕන, සීලවන්ත වෙන්න ඕන, පෙනුමක් නැති උනත් කමක් නැහැ. සර්වඥන්සේ සාදුකාර දීලා කියනවා මගෙන් ওই ප්‍රශ්නේ අහුණා ඕක තමයි මමත් දෙන උත්තරේ කියලා. නමුත් අර ගියේ පිළිස හොඳටම තරහ වෙනවා. අපේ නායකයා වෙන ආගමික නායකයෙක් ඉස්සර අපේ වටිනා ගුණ ධර්ම පාවා දෙනවා කියන. නමුත් ਸਰවඥාන්සේ එතනින් අතර වෙන්නේ ਸਰවඥාන්සේ අහන ඔය ගුණ තුනේමොත් එකක් නැත්තවට කමක් නැහැ කියලා පාවා දෙනවනම් කොයි එකද කැමති කියලා. සෝන දණ්ඩ ඉතාමත්ම අශීරුවකටපත් වෙනවා අමාරුයි කියලා කියනවා. නමුත් සර්වඥයන් කියන වුණොත් සිද්ධ වුණොත් මොකද කියන්නේ? එතකොට කියනවා සීලවන්ත වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න ඕන ත්‍රිවේද පාරගෝ ත්‍රිවේදී පිළිවන් දැනගත්තත් නැතත් කමක් නැහැ කියලා. එතෙන්දී අර ගිය සේරම පිරිස සෝනදන්තත් චෝදනා කරනවා ਸਰවඥාන්සේ පිළිබඳවත් නිකන් හරියට නිකන් බමුණු ධර්මේ පාච්චල් කරනවා වගේ පහත් කරලා කතා කරනවා. නමුත් කොමාරි මේ සෝනදන්ත සහ ਸਰවඥාන්සේ අතර දෙබසේ යනවා. ඊට පස්සේ ਸਰවඥාන්සේ මේ දෙකෙමුත් එකක් පාවා දෙන්න වුණොත් කොයි එකද පාවා දෙන්නේ කියලා. එතකොට සෝනදන්ත කියනවා ස්වාමීන් වහන්සේ මම එකක් කියන්නම්. සීලවන්තයට ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තයට සීල තියෙන සිල්වන්තය නැත්තම් ප්‍රඥාව නැ ප්‍රඥාව නැත්තම් සීල නැ සීලේ කඩනොත් ප්‍රඥාව කඩනවා ප්‍රඥාව කඩනොත් සීල වෙන නිසා ඔය දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක කියලා කැමැතිම නෑ මේ දෙකෙන් එකක්වත් පාවා දෙන්න. ඉතින් සර්වඥාන්සේ ඒ වචනේ තියෙන වටිනාකම නිසා ඒක ශ්‍රීමුක දේශනාවක් වශයෙන් සෝනදණ්ඩ කියපේක නැවත කියනවා. එහෙමයි එහෙමයි සෝමදණ්ඩ සිල්වන්තයාටමයි ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තයාටමයි සීලය තියෙන යම් තැනක ප්‍රඥාවක් තියෙනවා එතන සීලය තියෙනවා යම් තැනක සීලය තියෙනවා එතන ප්‍රඥාව තියෙනවා යම් තැනක සීලය නැත්නම් එතන ප්‍රඥාව නැහැ යම් තැනක ප්‍රඥාව නැත්නම් එතන සීලය නැහැ ওই දෙක තමයි ලෝකයේ අග්‍ර ධර්ම දෙක කියලා. ඉතින් ඒක නිසා කෙනෙක් ධර්මයට බහිනේ ප්‍රඥාව පැත්තෙන්ද සීල පැත්තෙන්ද කියන එක විවෘත මාතෘකාවක්. අපි නම් සාමාන්‍යයෙන් ඉඳගත්කම වාඩි කරලා සිල් සමාදන් කරෝලානේ කමටහන් දෙන්නේ. එහෙමම වෙන්න ඕනේ නැහැ. එහෙමම වෙන්න ඕනේ නැහැ. හොඳට ප්‍රඥාව තියෙන කෙනාට සීලෙ හිටිනො පිහිටනො. හැබැයි හොඳ අවබෝධයෙන් සීල් ලකින කෙනාට ඉබේම ප්‍රඥාව පිහිටනවා. ඒ නිසයි මෙතන අපි දන්නා ක්‍රමයට සීලයෙන් ප්‍රඥාවට යන පාර තියෙද්දි සර්වඥසේ ප්‍රඥාවෙන් සීලයට යන පාරක් මෙන්න මේ සබ්බාසව සූත්‍රයේ පෙන්නනවා. දසනා පහතබ්බා ප්‍රඥාවෙන් දර්ශනීය ප්‍රහාණය කළ යුතු සිල්වලින් පස්සේ තමයි ආසවලින් පස්සේ තමයි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පෙන්වන්නේ. ඉතින් මේකට තවත් සාක්ෂියක් පෙන්වනවනම් ඔය සීල සමාධි ප්‍රඥා ක්‍රමයට විරුද්ධව යන තැනක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉස්සෙල්ලා පෙන්වන්නේ ප්‍රඥා අංග. ඊට පස්සේ සීලාංග, ඊට පස්සේ සමාධි අංග. සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන දෙක වැටෙන්නේ ප්‍රඥා අංග වලට. ප්‍රඥා ශික්ෂා වලට, ප්‍රඥා ශාසනයට. එසේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැටෙන්නේ සීල ශික්ෂාවට සීලාංග වලට සීල සාසනයට. ඊට පස්සේ සම්මා සති සම්මා සමාධි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැටෙන්නේ සමාධි අංග වලට. එතනත් ප්‍රඥාව ඉස්සර වෙලයි සීලය ගාවට යන්නේ. අන්න මේ ගතිය මේකෙදී හොඳට පේන්න තියෙන නිසා භාවනා කරගෙන ගිහිල්ලා යම් තැනකදී යෝගාවචරයට හොඳට අඩුගානේ සතිය එහෙම නැත්නම් අප්‍රමාදයේ සහ විපස්සනා සමාධිය පහළ වුණා නම් ඒ පුද්ගලයාට පුළුවන් මේ ਸਰුවචනාංශයේ පෙන්වන විදිහට ඒ ඇති කරගත්ත සතිය තුලින් ඇති කරගත්ත සමාධිය තුලින් මේ සංවරය තුලින් හික්මීම තුලින් මතුවෙන්න තියෙන ආශ්‍රව ධර්ම මතු නොවෙන තාලෙට කටයුතු කරන්න. ඒක පෙන්වන්නේ එක එක ඉන්ද්‍රියක් සම්බන්ධව සරුවචනanse පෙන්නනවා මම මේ ධර්මදේශන මාතෘකාවට ගත්තේ පළවෙනි ඉන්ද්‍රිය නැත්නම් චක්කු ඉන්ද්‍රිය ගැන කතා කරන එක යං හිස්ස බික්කවේ චක්කුන්ද්‍රිය සංවර සංවතෝ විහරන්තස් විහර විහර සංවිත චක්කුන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති යම් විදියකින් මහණෙනි මහණෙක් නැත්නම් භාවනා යෝගාවචරයේ ඇහැ පිළිබඳව ඇහෙන් බලන දේවල් පිළිබඳව සංවර කරගන්නා ලද චක්කුන්ද්‍රේ සෞත වාසය කරන අයයි හිතමු. එහෙම හිතුවොත් චක්කුන්ද්‍රිය සංවර අසංගතං වේසරතෝ uppajjeyum ආසවා විගාත පරිලාහ යම් මේකින් චක්කුන්ද්‍රිය සංවර නැති නිසා පහළ වෙන්න පුළුවන් දුක් දෙන්නා වූ නපුරු ආශ්‍රව ධර්ම පහළ නොවිය. ඉන්නේ ඒ නිසා මෙව්වට කියනවා එවැනි විදියට පහළ නොවෙන්නා වූ ආශ්‍රව ධර්ම වලට කියනවා සංවරයෙන් කපා හැලිය යුතු ආශ්‍රව ධර්ම කියලා. ඉතින් ඒක නිසා මේ පුද්ගලයා ඒ වෙනකොට දැනගෙන තියෙන්න ඕනේ සංවර වුණොත් මෙන්න මෙච්චරක් ආශ්‍රව එන්නේ නැහැ. සංවර නොවුනොත් මෙන්න මෙච්චරක් ආශ්‍රව එනවා කියලා දෙකම හොඳට දන්න කෙනාට විතරයි හැඟීමක්වත් ඇති වෙන්නේ බයලජ්ජාව පිළිබඳ. මෙන්න මෙහෙම කරලා මේ මේ දේවල් බලන්න නරකයි බැලුවොත් වළක්වන්න අමාරුයි ආශ්‍රව පහළ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් එයින් වැළකෙන්න ඕන කියලා. නමුත් ඒ පිළිබඳව දන්නේ නැති ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්ය ධර්මයේ දන්නේ නැති ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති සත්පුරුෂයන් දැකලා නැති සත්පුරුෂයන් දන්නේ නැති සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නේ නැති එකනා හිතනවා ඒ දේ බලන්න තමයි මට හොඳ ඇත් එකක් හම්බුනේ. මට වාසනාව තියෙනවා අනුන්ට පේන්නේ නැති ඒ නරක වුණත් කමන්නේ වෙලාවට සැප වෙන දේවල් අනේ මට බලන්න ලැබේවා කියලා අයුන්සමනස්කාරය පහළ වෙනවා. නමුත් සතිය තියෙන කෙනා සමාධිය තියෙන කෙනා ආසෝ ධර්මයන් පිළිබඳව සංසාරය පිළිබඳව බය දන්න කෙනා එවැනි දේවල් පහළ වුණොත් මගේ தത്വයට ගැළපෙන්නේ මම රකින්න සීලයට ගැළපෙන්නේ ප්‍රඥාවට ගැළපෙන්නේ තරම් වෙන්නේ නැහැ කියලා නොබල නිකන් ඉඳ හදනවා. ඒක කවදාකවත් කාටවත් පටවන්න පුළුවන් දෙයක්වත් එහෙම කෙරුවොත් දඬුවම් කරන්න ඕන කියලා දෙයක්වත් නෙවෙයි. නිසා යම් කිසි කෙනෙක් හරියට මේ ප්‍රඥාවයි සීලයයි ඇති වුණා නම් කවම කවදාකවත් එහෙම දන්න කෙනා තව කෙනෙකුට සීල් රක්කන්න යන්නේ නැහැ. කුකුළු බිත්තර කීල බිත්තර රකින්නවා වගේ. ඒව රක්කවන්න බෑ. ඒකේ ඉන්න හොඳ ඥානයක් තියෙනවා. හැබැයි ඒක ආනිසංශ කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ සදාචාරවාදීන් කරන්න හදන්නේ කට්ටියම ඔක්කොම ගාල් කරලා සිල් රැකන්න හදනවා. ඒකේ යම් කිසි දැනුමක් ලැබෙන්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් සීලය රකින්න නම් මේක පිළිබඳව අතරමයින් දැනගෙන තියෙන්න ඕනේ. ඒ දස්සන පහතබ්බා ක්‍රමෙත් නැත්තම් ප්‍රඥාවේ. ඉතින් අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ විශේෂම අපි නෙවෙයි මම Taman වශයෙන් මේ ආශ්‍රව ධර්මයන්ගේ ඉංගම්මායින් ටික දැනගන්න ඕන. එල කොතනදීද මේක පහළ වෙන්නේ කියලා දැකලා ඊ ගාවට තමයි පහළ වෙන්න ඉඩ ඇත්තා වූ ආශ්‍රව ධර්මයන්ගෙන් ගැලවීමට අපි කටයුතු කරන්නේ කෙරෙන්නේ. ඒකට සාමාන්‍යක කෙරෙන්නේ කොහොමද කියලා බලන්න උපමාවකට දෙන්නේ මෙහෙමයි. අපි හිතමු මිනිසෙක් උදේට හැන්ද වෙනකන් ගාලක හරක් බලන ගොපල් වැඩේ කරනවායි කියලා. ඉතින් මේ මනුස්සයා හරක් එක ගොපල්ලොත් එක්ක ඉන්න වෙලාවක මේ මේ ගාලේ ඉන්න වෙලාවේදී නිතරම හරකුගේ නරිජ්ජ ගඳයි, ගොම ගඳයි ඇඟ පුරාම තියෙනවා. ඒ හරක් ගඳ හිටිනවා. ඉතින් මේ මනුස්සයා මේ රස්සාවණේක හැන්දෑවේ 4 5 වෙනකන් ඒ ඔක්කොම කරලා අපි හිතමු හොඳටම නාලා සුදු ඇඳුමක් ඇඳගත්තයි කියලා. ඇඳගත්තට පස්සේ මේ මනුස්සයා ආයෙ කැමති වෙන්නේ නැහැ ගොම ගා ගන්න. ගොම ගාලා මඩ සූට්ට කරගෙන ඉන්න වෙතාවෙදී නම් වැඩේ ඉවර කරන්න ඕන නිසා ඒක කරයි. නමුත් ඊට පස්සේ යාට කිව්වොත් නාල පිරිසුදු වුණාට පස්සේ ආයෙත් ගිහිල්ලා අර ටික අයින් කරලා ඉන්නේ කියලා ඇකේ ත්‍රිවිච්ඡාවේ මම කරනවා නම් හෙට කරන්නම් දැන් නම් බෑ කියනවා. ඒක තමයි හැන්ද වෙනකන් ගාරාජ්‍යක වැඩ කරලා මජංග ආගෙන වැඩ කරන සේවකයෙක් හොඳට හැන්දෑවේ නාලා පිරිසුදු වුණාට පස්සේ එයා කැමති වෙන්නේ නැහැ ආයෙ මඩ අත ගන්න. ඒ වගේ තමයි අපේ හිතේ එක චිත්තක්ෂණයකටවත් දැන් ඒක සුළු මොහොතකටවත් දැනගත්තොත් මේ ආශ්‍රව ඇති වෙලාව මෙහෙමයි නැති වෙලාව මෙහෙමයි දැන් මේ යන ක්‍රමයට ආශ්‍රවය ඉදෙන්නේ එන්න ඉඩ තියෙනවා කියලා ඒ හිතේ චිත්ත නියාමකින්ම පහළ වෙනව බයලජ්ජාව. අයියෝ ආයසරයක් මට මේ කා ගන්න බෑ කියලා. අන්න ඒකට තමයි කියන්නේ මේ ආසවා සංවරා පහතබ ඇතුළෙන්ම එනවා හිරිකිතක් අයියෝ යන්තම් මේ සුද්ධ වෙච්ච වෙලාවේ ආයෙ ගා ගන්න බෑ කියලා. එචා ඉස්සල්ලාම අපි මේ ආශ්‍රව ඇති වෙන ඇති දැකගත්තා නම් තමයි අන්නෙවැනි බයලජ්ජාවක් පහළ වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට යන්න වෙනවා ගිය පාර නැත්තම් මෙතෙක් කල් කීපේ වගේ පොඩි සමාලෝචනයක් කරන්න. ඒ කොහොමද අපි භාවනා කර කර ඉන්නවයි කියලා හිතමු. මේ භාවනාදී හොඳට අරමුණේ ආනාපානි හෝ පිම්බීම හැකිලිම කරනකොට අරමුණේම හිත හිටලා ඒක කිසි හැලහැල් හැලහල්මක් නැතුව निराකූලව හොඳට හිතවිලි නැතුව යන වෙලාවක් හිතමු. සද්දකට බාධා වෙන්නේ නැහැ, වේදනාවට බාධා වෙන්නේ නැහැ. හොඳට ආරමුණට මූණට මූණ දාලා තැම්පත්ව ඉන්නවා. අන්න එහෙම ඉන්න වෙලාවදී අපිට ඔන්න පෙර කරපු ආශා කරන දෙයක් පිළිබඳව හිතවිල්ලක් පහළ වෙනවා. නැත්නම් වැරදිච්ච දෙයක් පිළිබඳව හිතවිල්ලක් පහළ ආශා කරන දෙයක් පිළිබඳව හිතවිල්ලක් එනකොටම අනේ ඒ දේ මට නැවත තියෙනවා නම් හොඳයි. නැවත නැවතත් පහළ වෙනවා නම් හොඳයි කියලා ඒත් එක්කම ආශාව ඒ හිතවිල්ල එකක් හිතවිල්ලට ආශාවක් ඒක ආලිංගනය කරන ගතියක් ඒකට නතු ගතියක් හිතේ පහළ තමන් වෙච්ච අතින් වැරද්දක් වුණොත් පශ්චාත්තාවයක් නුස්නා ගතියක් තරහාවක් හිතේ පහළ ඉතින් ඒ පහළ වුණාට පස්සේ අපිට තේරෙන්නේ නැහැ මේ තරහව සහ ආශාව කියන ආවේග දෙක තුලින් යන්තම් දැන් ආශ්‍රව ඇතුළට ගලන්න පටන් ගත්තා බව. අපි ඉන්නේ මේ භාවනාවේ. ඇවිල්ලා තියෙන හිතවිල්ල. ඒ ආපු හිතවිල්ල පිළිබඳව එක්ක නම්බු වෙනවා, එක්ක නවනම්බු වෙනවා. එක්ක ප්‍රිය වෙනවා, එක්ක අප්‍රිය වෙනවා. එක්ක කැමැති වෙනවා, එක්ක අකමැති වෙනවා. අන්න මේ කැමැත්ත, අකමැත්ත ඇති වෙනවත් එක්කම ඒ කාමාශව භවාසව, දිඨාසව මොකක් හරි ආසවයක් මන අපේ ඇති වෙනවා කාම ආසව ඇති වෙනවා. ඒක නැත්තම් දිඨාසව, අවිජ්ජාසව මොකක් හරි එකක් පාවි. පහළ වුණාට පස්සේ අපි ඒක මෙනෙහි නොකළොත් මගේ හිතේ දැන් තියෙන ආශාවක් මගේ හිතේ දැන් තියෙන තරහක් කියලා අර ආස්ව ධර්ම දිගින් දිගට දිගින් දිගට වැඩෙන්න පටන් ගන්නවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙනෙහි කරන එක නෙවෙයි ඒ අනුව පොහොර දාන එකයි. ඒ ආසාව තව වැඩි වෙන්න කටයුතු කරනවා තරහවක් ආවම නම් තව සැක කරලා හිත මන්දෝත්සාහය කරනවා තරහව තව වැඩි කරගන්න. එන්නේ එන්නේ එන්නේ ආසාව වැඩි. ඉතින් යම් වෙලාවක අපි හිතමු මෙහෙම ඉන්න වෙලාවක අනේ මම මේ භාවනාව කරන්නයි ආවේ මට මේ කරන්න තියෙන මූල කර්මස්ථානයේ තියෙන එකයි දැන් මේ තියෙන්නේ. හිතවිලි හිතන එකයි කියලා යම් ආකාරයක සතියක් පිහිටුවලා ආපහු එනවයි කියලා හිත මූල කර්මස්ථානේ ආවට පස්සෙත් මේ යෝගාවචරය අනේ මගේ හිත හිතවිලි වලට ගියා මම ආසාවට වැටුණා මම තරහවට වැටුණා කියලා නැවත මූල කර්මස්ථානයට සාදර වෙනවා වෙනුවට හිත කරදර ගන්න ගත්තොත් පශ්චාත්තාප වෙන්න ගත්තොත් අර දිගටම ආසෝ ධර්ම වැඩෙනවා. ඒ නිසා ආපහු මූල කර්මස්තන්ට ආවට පස්සේ වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා එක පැත්තකට දාලා හිත සතුටේ මූල කර්මස්ථානයේ හිටියොත් අර ආශ්‍රව ප්‍රවාහයේ දුර්වල වෙනවා. ආහාර නැති වෙනවා. නිසා හිත පිට යනවා හිත පිට යනවා කියලා දුක් වීම, පශ්චාත්තාප වීම, දැවීම, සැක පහල කිරීම ආශ්‍රවයන්ට කරන ආධාරයක්. ආශ්‍රවයන් කරන ආහාරයක්. යම් විදියකට එහෙම නන්නත්තර වෙච්ච හිතක් අරමුණට ගන්න පුළුවන්කම ගැන සතුටු වෙලා ආ මගේ හිත දැන් ඔන්න මොනවාක්වත් නැති හොඳ නිස්සද්ද තැනකට ගත්තා දැන් ආශ්‍රව නැහැ කියලා අර निराකූල හිතට සතුටු වෙලා ඒකෙන් කරගෙන යනවා නම් සතුට කියලා කියන මෙතන ආශ්‍රවසයිස සතුටක් නෙවෙයි මේක තමයි හරි මාර්ගය කියලා ඒ යෝගාවචරය ආශ්‍රව ධර්ම කැපීම දාන ඒ නිසා හිතවිල්ලක් හිතන මොහොතක් පාසා සාධ්‍යයක් අහන වාරයක් පාසා රූපයක් බලන වාරයක් පාසා ගඳක් රසක් බලන වාරයක් පාසා අනිවාර්යයෙන්ම අපේ හිතෝක තෝරනවා හරි හරි වැරදියක් යහපත් හරි අයහපත් හරි එහෙම නැත්නම් දුක් හරි සැප හරි කියලා අන්නේ සෑම තේරීමක් පාසාම එක්ක රාගය එක්ක ద్వේෂය ආශ්‍රව මාර්ගයෙන් අපේ චිත්තසංතතියට චිත්ත වීතියට බැස ගන්න. එන්නකොටම ඒක දැක්ක පමණින් ඒක දුරු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි දස්සනා පහතබ්බා කියලා කියන්නේ. දන්නවනම් මේ කෙලේශයක් එන්නේ පෑදිතියට බොරදී එකතු වීමක් වෙන්නේ අනාකූල ප්‍රවාහයට ආකූල වීමක් වෙන්නේ කියලා ඒ දැකීමෙන්ම ආශ්‍රව දුර්වල වෙන්න පටන් ගන්නවා. අන්න මේ විදිහට ආශ්‍රව දන්න කෙනාට තමයි මෙන්න මේ පුද්ගලයාත් එක්ක කතා කරුවොත් මෙයා කතා කරන්නෙම වල්පත්. එතකොට මට වෙන්නේ අර පැහැදිලි චිත්ත ප්‍රවෘත්තිය කෙලසෙන එක. මේ ආහාරය වැළඳුවොත් මට මෙන්න මේ විදිහේ ඇවිසිලි ඇති මේ තැනට ගියොත් මෙන්න මෙහෙම වෙනවා කියලා කරන කියන හමු වෙන සෑම දෙයකදීම ආශ්‍රව ගලන තැනක් වෙනවනම් පරිස්සම ඉස්සර කරගෙන එව්වට නොගිහින් හිත නොයොදා වචන ක්‍රියා නොකර බේරෙන එකට තමයි මේ සංවරාපහතබ්බා කියලා කියන්නේ මේක සරුවචනාංශයේ දේශනා කළ තියෙන්නේ සබ්බපාපස්සා කරණම් කියන. අද අපිට පොඩ්ඩක් පොට වැරදිලා තියෙන්නේ අපි පිංකම් කරන්න පැනලා නමුත් පව්කම් නොකිරීම කියන එක අමතක කරලා තියෙනවා. ඒක නිසා අපි බලන්න ඕනේ සෑම දෙයක්ම පිංකමක්ද පව් නොකිරීමක්ද කියලා බලන්නේ කරන දේ කරන වෙලාවදී සිහියෙන් කරනවා නම් ඔන්න අපිට හිතා ගන්න පුළුවන් මට මං ගැන අනුකම්පාවෙන් කළ හැකි උපරිම දේ තමයි පවු නොකර සිටීම. ඒ සඳහා පිනක් කරාට දෝෂයක් නැහැ. පිනක් කිරීම මාර්ගයෙන් පවු නොකර සිටීම අපිට උද්දීපනය කරන්න පුළුවන්. නමුත් ඔය හැම පින්කම දීම ඒක සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයි. නිසා භාවනා යෝගාවචරයට පුළුවන් පින්කමකට සම්බන්ධ වෙන්න හැබැයි පරිස්සම ඉස්සර කරගන්න. හැම වෙලාවෙදීම පවු කිරී පවක් වෙන්න තියෙන අවස්ථාවක් ආවොත් ඒකට වග වෙන්න වෙනවා. සංවර වෙන්න වෙනවා. එයා වැදගත්ෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන් කවුරු මොන જાතියෙ. Taman ඒ සංවර මේ ආශ්‍ර වෙන පැත්තට නැඹුරුවක් තියෙනවා නම් අන්න එතනදී සංවර වෙන්න දන්නවනම් ඒ කියන්නේ හොඳ සතියක් හොඳ අප්‍රමාදයක් ආශ්‍රව පිළිබඳ දැනීමක් සහ සංසාර බයක් තියෙනවා. ඒ මේ වගේ බුද්ධ දේශනාවල් හොඳට ඇසුරු කරලා කල්ැතුවම හිත ලෑස්ති කරගෙන ඉන්න ඕන. අන්න එහෙම කරන කෙනා දවසින් දවස දවසින් දවස ආශ්‍රව වැඩෙන කල්ය මිත්‍රයෝ ආශ්‍රව වැඩෙන ආහාර, ඍතු, ඇඳුම්, ඉඳුම් හිටුම් තේරගෙයිම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් හලන්න පටන් ගන්නවා. එක සැරේ නෙවෙයි. එක සැරේ කරපු ගමන් මා විශාල විලෝපනයක් ඇති වෙනවා. ටික ටික ටික අඩු කරනකොට ඒ ආශ්‍රව ධර්ම අඩු වෙන්න වෙන්න හොඳ හොඳ කල්යාණ මිත්‍රෝ ඈත ඉඳලා දැක ගන්න පුළුවන් වෙනවා. හොඳ ගැඹුරු බණ තේරෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම සප්පාය සිවුරු පින්නපාත සේනාසන ගිලම්පස කියලා සංඝයාට කියනවා ගිහියන්ට නම් සැප ආහාර කියන භාවනාවට යාප්‍ය ආහාර ඇඳුම ඉඳුන් හිටුන් බෙහෙත් පිළිකර ඔක්කොම හැඩගැහෙන්න පටන් ගන්නවා. මේකට ගොඩක් කල් ගන්නවා. නමුත් මේ පුරාවටම කවදාකවත් අනුන්ට කියාපාන්න නෙමෙයි කරන්නේ. කවදාකවත් අනු පහත් කරලා සලකමින් නෙමෙයි කරන්නේ. කවදාහකවත් මෙහෙම කරන තමන් උසස් කරලා හිතලා සලකලා නෙමෙයි කරන්නේ. සෑම දෙයක්ම අසපුරුෂ ධර්ම. ඒවා සෑම දෙයකින්ම ආශ්‍රව වලට ඉඩ තියෙනවා. ඒ නිසා මේ විෂම ලෝකේ සමහිත පවත්න්නේ බොහොම බයපක්ෂව. ඊටාත්ම දිරහංකාරෝ කාටවත් ඉඟි කරන්නේ නැතුව. අන්නේ විදිහ කරන්න පටන් අරගත්තොත් බුදුහාමුදුරත් එක්ක ජේතවනාරාමේ එක පන්සලේ හිටියත් අද අපි අවුරුදු 2600 සමරමින් සිංගප්පූරුවේ හිටියත් කිසි වෙනසක් නැහැ. ඒ සඳහා ඇති ක්‍රමවේදය එදත් එකයි අදත් එකයි. ඒක නිසා අපි කියනවා නම් මෙතන පව් භාවනා කරන්න බෑ අතනයි භාවනා කරන්න පුළුවන් අතන මෙතන කියලා. ඒ අපේ සතිය නැතිකම නිසා, ඒ අපේ ආස්කෝ පිළිබඳ දන්නේ නැතිකම නිසා, ඒ අපි සංසාරේ බය දන්නේ නැතිකම නිසා අපේ විපස්සනා ඥාන වැඩිලා නැති නිසා. දැන් ආරම්භයේදී වදුස්කර තමයි නමුත් කරගෙන කරගෙන යනකොට ඒ සතිය වැඩෙනකොට විපස්සනා ඥාන වැඩෙනකොට සංසාර බය වැඩෙනකොට Taman තේරෙන්න පටන් ගන්න මේ নানা ප්‍රකාර නිදහසට කාරණා දෙමින් පසුබාන එක පමා වෙන එක නෙවෙයි මනුස්සකම අපිට අප්‍රමාදී වෙන්නයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඒ තරම් ඇතිවෙන සංසාරේ දුක. නිසා හිත යම් වෙලාවක මේ ආශ්‍රවයන්ගෙන් තොරව මනාප අමනාප දෙකෙන් පහු වෙනවා නම් හොඳට තේරුම් අරගන්න ඕනේ මේක විශාල ප්‍රයත්නකින් ලැබිච්ච දෙයක්. ඕක අවුල් කරන්න එපා. ඊගාට මම මොකද්ද කරන්නේ කියලා අහන එක නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ ආශ්‍රවයන්ගෙන් වෙන් වෙච්ච මනාපමනාප දෙකෙන් වෙන් වෙච්ච ඒ පැහැදිලි විවෘත සීමා මරියාදාවල් නැති හිත හැකිතාක් දුරට දියුණු කරන්න ඕනේ. අන්නේ දියුණු කරන ජීවන රටාවකටපත් වෙන්න ඕනේ. අන්නේ දියුණු කරන ක්‍රමවේදය දවසින් දවස දවසින් දවස දියුණු කරන්න ඕන. ඉතින් මේ සඳහා සරුවචන ආංශේ ලේසියට පෙන්ලා දීලා තියෙන්නේ එහෙම තේරුම් බේරුම් ඇති කල්යාණ මිත්‍රෝ ඇසුරු කිරීම තරම් මේ වැඩේට වෙන පහසුවක් නැහැ. ඒ වගේම තමයි Taman දියුණු වේගන යනකොට අනිවාර්යයෙන් මේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ධර්මයේ උපනායන ගතිය නිසා ඕපනායක ගතියෙන් දකින්න පුළුවන් වෙනවා. ඒක සෙල්ලමකට බාර ගන්න එපා. ඒකට Taman සම්මාද වෙන්නේ මොකද්ද වෙනදටත් වඩා දැඩි සංවරයකට පිහිටන්න ඕන. එතකොට පුළුවන් ඇත්තට සංවර වෙන්න. අන්නේ වෙලාවේදී සංවරයෙන් අද මම පන්සිල් නම් මම හෙට අටසිල් වෙන්න ඕන. හෙට අද අටසිල් නම් හෙට නවසිල් වෙන්න ඕන. දසසිල් වෙන්න ඕන. සාමනීර වෙන්න ඕන. උපසම්පදා වෙන්න ඕන ආදි වශයෙන් මේ සීල පඩිපෙලේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉහළට යන්නකො යන්න යන්න අපිට පේන්න පටන් ගන්නවා ආර්යයන් වහන්සලා කොහොමද ඉදා වැඩ කරේ කියලා. ඒ වගේම අපේ තුල තියෙන මේ කුසලතා, පාරමිතා පිටින් ඔප්නං වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි තියෙන හිලියත් පල්ලෙහාට එනවනම් සංවර ධර්ම අඩු නම් හිතේ පිට යනවා පිට යනවා කියලා පච්චත්තාප වෙනවනම් තමන්න තමන් ශාප කරගන්නවනම් එන්නේ එන්නේ එන්නේ ආශ්‍රව ධර්ම වැඩෙනවා. ඒක නිසා ඊටාත්ම මෙතෙක් හරි හම්බ කරගත්ත මේ ධර්ම මාර්ගයේ තන වඩා ගනිමින් සංවර වේචන සංවර වෙලා ඒ පිළිබඳව කවදාකවත් අණු පහත් කළ සලකන්නේ නැතුව සංගර වෙච්ච මම උසස් කියලා සලකන්නේ නැතුව පුළුවන් තරම් නිහතමානීව කටයුතු කරනවා නම් අපිට මේ කියන විෂමතා කපාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක සඳහා මේ ධර්ම කොටාසියත් ඒකාන්තයෙන් සියලු දෙනාටම උදව්පකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට નિયમિત මේ පරිවර්තනය මම මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි විවුර්ත වෙමු ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා.